ආනීය විදියට කටයුතු කරන ගම නිකන් තනි වචනයකට දරුවචන සඳහන් කරන සන්තුෂ්ඨෝ කියන වචනය. සන්තුෂ්ඨෝ කියලා කියන්නේ දැනටමත් මේ සර්වඥ වාචනම ලෝකේ පහළ වෙලා තියෙන උන්වහන්සේ ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරිෝසాన කල්යාණ කියන ධර්මය දේශනා කරලා තියෙනවා. මම මේක ඇහුවා මට තේරෙනවා මම මේකට අපකප වෙන්න ඕනේ මම දැනටමත් මේ බුදුන්ගේ ධර්මයේ ආප කෙනෙක් වශයෙන් සතුටුමත් කෙනෙක් වෙනවා පිළිච්ච කෙනෙක් වෙලා ඉන්න ඕනේ සන්තුෂ්ටි පුද්ගලයෙක් වඩපත් වෙලා තියෙනවා සීග අති ආමේ අවශ්‍යතාවන් පෙරිච් පිළිච්ච අත්‍රිච්ඡතාවය හෝ මහිච්ඡතාවය කියන ධර්ම දෙක තියෙන කෙනා කවදාකවත් භාවනා මාර්ගය කියන්නේ බෑ සන්තුෂ්ටි කියන ගුණය ලබන්නත් බෑ කොච්චර ලැබුණත් නැති. ඒකට මේ අත්‍රිච්ඡතාවයේදී අත්‍රිච්ඡතාවය කියන්නේ මේ ලැබුණ ලැබෙන්න ලැබෙන්න මේ තව තව ලුණු වතුර පොන්නා වගේ විපාකය දෙන මහිෂ්ඨතාවය කියලා කියන්නේ මට විතරයි දෙන්නේ අනික කටේ නෑ කියලා මහේ ශාක්‍ය ගතියෙන් කල්පනා කරනවා. මේ දෙකම තියෙන කෙනාට සතුටිය නෑ. ඒක නිසා ඒ ගුණවල පේන්න තියෙනෙම නැත්නම් සංඥාව වෙනස් කරන්න පුළුවන් කියන බලාපොරොත්තු තියන්න පුළුවන් වෙන්නේ ඒ චරිතය තුළ දැනටමත් පිරිච්ච ගතිය පේන්නේ. ඒ චරිතය තුළ දැනටම සන්තුෂ්තිය තියෙනවා. සම්පත්‍ති කර ගතිය තියෙනවා. බුදුන් කාලයක් බුදුන් පහල වෙලා තියෙනවා ධර්මයක් දේශනා කරලා තියෙනවා මට මනුස්සකම හම්බෙලා තියෙනවා මම ඒකට කැපකට වෙලා සීලයක් රකින්නවා. ඒ වගේම මම ආහාරය මන්ත්‍රණයතාවයක් තියෙනවා. සත්‍ය සම්පජාඤ්ඤයක් තියෙනවා. ආජීවයක් තියෙන මේ ඔක්කොම කරන්නේ දඩේකටවත් කියා පාන්නවක ලාභයකට සත්කාරයකට සම්මානයකට නෙවෙයි ඒයින් ලැබෙන සතුටම මෙන්න මේක හොඳ ලකුණක් කෙනෙකුගේ සංඥාව මේ ජීවිතය ඇතුළත සාධනීය විදියට වෙනස් කරන්න පුළුවන් කියලා යම් ආකාරයේ යම් කිසි කෙනෙක් දේශපාලන ජීවිතයෝ ආර්ථික ජීවිතයෝ සමාජික ජීවිතයෝ ආධ්‍යාත්මික ජීවිතය මදි කියාගෙන ඉන්න කෙනෙකුට හෝ එහෙම නැත්නම් උසස් වෙලා උසස් බව කියාන කිසිම කෙනෙකුට අනිත්‍ය භාවයක් අනිත්‍ය සංඥාවක් ගන්න බෑ. එයා නිත්‍ය සංඥාවේ කිර වෙනවා. ඒක නිසා සන්තුට්ටි ගතිය, පිරිචි ගතිය මුලේදම තියෙනවා. ඒක සර්වජන් වහන්සේ හිටපු කාලේ ජීවමානව හිටපු කාලේ වැඩ කරනකොට ඒ සන්තුෂ්ටි ගතිය තිබුණත් සර්වඥාන්සට පුදුම ආකර්ෂණයක් තිබිලා තියෙනවා. දකින්නකොටම බුදුහාමුදුරේ දේශනා කරන ධර්මයේ සොක්ඛාත බව, සාන්දෘෂ්ටික බව, පිරිචිගතියක් බව, ඒ වගේම මනුස්සයාට මනුස්සකම දේවත්වයේ ඉක්මවලා ආඩ්‍ය කරන බව, සමාදම් කරන බව මොනම හේතුවක් නිසාවත් මනුස්සයා සර්බලධාරියෙකුට යට නොකරන බව. සියලු සර්බලධාරියෙකුට වැඩිය මනුස්සයාට පුළුවන් තමන්ගේ ආත්මය, තමන්ගේ සංඥාව, තමන්ගේ මේ ශික්ෂාව ඇති කර ගන්න පුළුවන් කියන ගතිය මූලික ලක්ෂණ තමයි සම්පූර්ණ ගතිය. ඒ සම්පූර්ණ ගතිය මොනම විදිහකින් කාටවත් දෙන්න බෑ. ඒක නැති කෙනා හැමදාම අඟුල් කටයක් අරගෙන ධන නිසා පිච්චු නිසා දිගටම මාරු කරන කෙනෙක් වගේ පිපාසිත ලුණු වතුර බොන කෙනෙක් වගේ ඉnde ඉnde ඉnde පිපාසිත ගතියකට පිච්චෙන ගතියකටයි පත් වෙනවා. ඒ නිසා ඒ සංකෘති ගතිය හොඳට තීන්දුව කරගන්න පුළුවන්. ඒ කෙනා ගුරුවරයෙක් වශයෙන් සුකරන වටිනවද? කල්‍යාණ මිත්‍රයෙක් වශයෙන් සුකරන වටිනවද? ඒ යම් කිසි කෙනෙක් ඇසුරු කිරීම නිසා මාට නැති සංකෘති ගතියක් දැන් ඇවිල්ලා තියෙනවාද කියන දේවල් ඒක මට හිතෙන නිකන් සත්‍යකොට තියෙන ඊවක් වගේ එකක් කියලා. පුරුදු කරන්න පුළුවන් එකක් නෙවෙයි. බලන්න ඊව කියන එකක් තියෙනවා. ඒක කාට පුරුදු කරන්න බෑ. ඒ ඊවක් ඒ ඒ ඊව තියෙන මිනිස්සයා ඒ ਸਰවඥ ශාසනයට ਸਰවඥ ධර්මයට පැවිද්දට සීලෙට ගුණවලට ආකර්ෂණයක් එන්න පටන් ගන්නවා. නමුත් ඒක නොදන්න ඇත්තෝ හිතලා තියෙන්නේ මේ ਸਰවඥන් වහන්සේ වට වෙන කරගෙන ඉන්නේ මේ අනිත්‍ය භාවනා කරන අසුභ භාවනා කරන එහෙම නැත්නම් මරණානුස්සතිය භාවනා කරන මහා කාලකන්ණි පිරිසක් කියලා. සර්වඥාන්සේ වට කරගෙන ඉන්නේ ඒක නිසා සර්වත්‍ය ශාසනය නා කියන්න තියෙන ශාසනයක් කියලා තරුණයෝ හිතන්නේ. ඒ මොකද හේතුව ඒගොල්ලන්ට වෙන කරන්න දෙයක් නැහැ නේ මරණය ගැන කල්පනා කරන්න තුරන්න දෙයක් නැහැ. අසුභය කියලා කියන්නේ නව දොරෙන් කාරණා වැగిරෙනකොට ඉතින් තරුණ පිරිසට හරි කරදරයක්. ඒ නිසා ඒක වයසට ගිය ශාසනයක් කියලා මේක බුද්ධ ශාසනයක් වෙලා තිනවා බුද්ධ ශාසනයක් නෙවෙයි. බුද්ධයයි කියලා කියන්නේ නාකිය. 2500 ඉතින් තිබුණු මුළු බුද්ධ ශාසනයටම කියලා තියෙන්නේ බුද්ධ ශාසනයක් කියලා. ඒ නිකායක නායකව හම්බෙන හොන්තටම වයසට ගිය හාමුදුරුවෝට මොන අසංකර ගන්නවත් බැරි වයසට යනවා. එයා තමයි විවස්ථා සකස් කරන්නේ. එයා තමයි ඔක්කොම තීන්දුව කරන්නේ. එයා බුද්දේ, බුද්දේ, බුද්දේ. බුද්දේ කියන්නේ. එදා ඔය බඳුල්ල වෙත්තේ බුඩා, බුඩි කියලා කියන්නේ නා 100ට යාචිතයි. බුදා කියලා කියන්නේ වෘද්ධයා කියන අදහස. අපිට බුද්ධ ශාසනයක අපි ඉපදුනේ. මේ දැන් වෙනකොටයි ඒක බුද්ධ ශාසනයක් වඩ පොඩ්ඩක් පිටියරිලා හැම ගහගෙන ඉන්න පටන් අරගන්නේ. ඒ මොකද එදා තිබුණෙම ඒක ශාසනය රකින්නේ අන්ධකාරය අකින් අත ගන්න මල්වට්ටියක් වගේ මොනවද තියෙනවද දන්නේ මේ අකින් ගත්ත මේ අතර දුන්නා. දැන් තමයි මේක ටෝච් එකක් ගහලා බලන්නේ මේ පරමල්ල මේකේ තියෙන්නේ මොනවද කියලා. ඒ සඳහා මේ තමන් අතින් අතට අරින දේ මොනවද මේකේ තියෙන්නේ මොකක්ද කියලා දැනගන්න නම් සන්තුෂ්ටිතාවේ තියෙනවා. නැත්නම් අපිට හිතන්න පුළුවන් අපි දෙවෙනි પરම්පරාව වෙනුවෙන් බුද්ධ ආගම බුද්ධ සාරම ත්‍රිපිටකේ රෝම පත්තිරෝ කම්තිරෝ ලියන්න පුළුවන්. ගල් වල කොටවන්න පුළුවන්. ඊට පස්සේ ත්‍රිපිටකේ දන්න අයට සම්මාන පූජා කරන්න පුළුවන්. මේ කිසිම දෙයකින් සන්තුෂ්ටි ගතියක් පේන්නේ සන්තුට්ටි ගතිය තියෙන්නේ ආජි කල්යාණ, මධ්‍ය කල්යාණ, පරියෝසాన කල්යාණ වූ මේ ධාසනයේ සති සම්පජඤ්ඤේ වඩන මිනිස්සයා බුද්ධියක් තියෙනවා. එයාට සන්තුට්ටි ගතියක් තියෙනවා. අන්නේ සන්තුට්ටි ගතිය තියෙන මිනිස්සයා තුළ පමණයි ශාසනය රැකෙන්නේ. අනිගොල්ල රකින්නේ දාසයෝ වගේ. සර්වචනසේ සඳහන් කළා තියෙනවා ගොපල්ලු වගේ කියලා. ගොපල්ල හරක් වෙන බලාගත්තට පස්කෝරසේ කවදාකවත් ලැබෙන්නේ නැහැ. එයාට හම්බෙන්නේ බත් බැලයට බත් ටික විතරයි. අස්කුරසේ හම්බෙන්නේ හාකයිතිකාරය. ඒක නිසා බුද්ධ ශාසනය එනතන සන්තුෂ්ටිකරව ශාසනය රකින්න මිනිස්සයා ගොපල්ලෝවා බත්ලකම් කරන මිසක අස්කුරසේ විඳින්නේ නැහැ. ඒ නිසා අපිට මේ වෙනකොට හම්බෙලා තියෙන එකේ ඒ බුද්ධ ශාසනයක තියෙන ආධිනවත් අපිට දැක ගන්න පුළුවන් ඔසියට හොයලා බලනවා නම් ඒ වගේම බුද්ධ ශාසනයක මේ අවුරුදු 30 ඇතුළත ප්‍රබෝධයක් දැක ගන්න පුළුවන් මේ තී දැකීම තියෙන චීන කාණාඩියට ලෙන්ස් එකට කියන්නේ සන්තුෂ්ටිතාවය කියන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් ශාසනික තුනස සතුටින් කතා කරනවා. නැත්නම් තමයි අපිට සීලය පිළිබඳව කාටවත් ගහපා දෙන්න ඕනේ නැහැ. කවුරුත් ඒ ළඟට ආඩම්බර කරන්නේ නම්බුනම දෙන්න ඕනේ නැත්නම් තමන් කරන්නේ ඇයි කියලා දන්නවනම් ගමන් සති සම්පජාඤ්ඤේ වඩන්නේ මොකටද කියලා කාටවත් සාතිකෝණ කරන ගමන් දන්නවනම් ආන්නේ සන්තුට්ටි ගතිය බුදු ඥානසේ පිළිලා දෙලා තිනවා සික්ඛා ඒක සංඥා උපජ්ජන්ති සික්ඛා ඒක සංඥා නිරුද්ධන්ති ශික්ෂාවෙන්මයි පොට්ටවාද මේ සංඥාව මොකදින්නේ ශික්ෂාවන්ගෙන්මයි මේ සංඥා නිරුද්ධ වෙන්නේ අන්නේදී ඒ ඒවැනි වටිනා සරු බීජයක් පහළ වෙන්න තමයි චිත්ත සංතාණය පිටිච් එකක් වෙන්නේ පිළිචයට නිවන් දක්වයි කියන එක මේ ලැබිච්ච දැනටමත් හම්බෙලා තියෙන බුද්ධ ශාසනය දැනටමත් හම්බෙලා තියෙන මනුෂ්‍යාත්ම භාවය දැනටමත් හම්බෙලා තියෙන මේ ක්ෂණ සම්පත්තිය දැනටමත් හම්බෙලා තියෙන මේ ධර්ම ශ්‍රවණය දැනටමත් හම්බෙලා තියෙන ඕනකට පැවිදි වෙන්න පුළුවන් ගතිය දැනටමත් හම්බෙලා තියෙන මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය වගේ කියන දේවල් දැකලා ඒකේ තියෙන දුර්ලභම දුර්ලභකම අමතක කරලා මේ මාර්ගත දුන්න නෑ කියලා හරි එහෙම නැත්නම් මා ඊ වචන කියන්නේ නැහනේ අරකනේ මේක නිසා කියලා අඩුපාඩුකම් කතා කරන මනුස්සයා තුළ මේ සන්තුට්ටි ගුණයක තියෙන يعني විනාශ වෙන්න ඕන වෙනස් කරන්න පුළුවන් කියන ඒ ප්‍රවණතාවය නැත්නම් විභවය එහෙම නැත්නම් පින නැතිකම හරි අමාරුයි බණකින් කියලා දෙන්න හරි අමාරුයි ඒ එවැනි මානසිකත්වයක් තියෙන කෙනෙක් අනිපතට ඒක නිසා සර්වඥයන්ට උත්සාහ කරන්නේවත් නැහැ ඒ සන්තුට්ටි භාවයෙන් නැති කෙනෙකුට බන කියන්නේ. ඒක නිකන් මුනින්නවක කලයකට වතුරක් කරනවා. ඒ බන කොච්චර යා දරාගෙන හිටියත් යාර කවදාවත් චින්තාමය මට්ටමින් එහාට යන්න බෑ. සුතමී ඥානය ගන්න පුළුවන්, චින්තාමය ඥානය ගන්න පුළුවන්, කාදාකත් ප්‍රත්‍යක්ෂ ඥානයකට යන්න බෑ. ඒ නිසා හැම කෙනෙක්ම මතක තියාගන්න ඕනේ අපිට හම්බෙලා තියෙන මේ ශාසනය අංග සම්පූර්ණ කේවල පරිපූර්ණ. ආත්මසිම සම්පූර්ණයි, සුවිසුද්ධා, පරිසුද්ධා කේවල පරිපූර්ණ අංග සම්පූර්ණ ශාසනයක් හම්බෙලා තියෙන නිසා අපි වැඩ කරන්න ඕනේ ශාසනයේ සාක්‍ය සිංහපතවවා සාක්‍ය දීතාවන් වාගේ කිසි විදියකට පසු බාහන්නවක නරි වාගේ හිවල්ලු වාගේ එහෙම නැත්නම් බලු සිංහේ වගේ නෙවෙයි කේසර හිංගේ වගේ වැඩ කරන්න බුදුසසුනාසේ පෙන්නලා දෙනවා එන්නේ පදනම ඒ කියන ආදි කල්යාණේ නැත්තම් ඒක නම මම අර කලින් කියාපු විදිහට මේ සංඥා වෙනස සංඥාවේ හැඩගැස්මක් කරගන්න බෑ. ඒක නිසා ඒ කෙනා ශික්ෂාවක් ඊළඟන සමිත කෙනෙක් වෙන්න ඕනේ. ගෝධිනී මත්තනුසාවේ තියෙන්න ඕනේ. සති සම්පජඤ්ඤේ තියෙන්න ඕනේ. සතුටු වෙන ගතියක්. පිළිච්ච ගතිය සතුටුන ගතියක් තියෙන්න ඕනේ. ඉතින් ඒකට අපි කියනවා පූර්ව බුද්ධ ශාසනයේ වරුදු 20ක් විතර තමයි ජේතවනාරාමයේ වගේ දේවල් තහවුරු වෙන්න ඉස්සර වෙලා ਸਰවඥාස්ත තුතුම ආකාශනයක් ඇවිල්ලා තියෙන මේ සන්තුෂ්ටි පුද්ගලයෝ ආවා ආපගම බණ කිව්වා එච්චරයි ඒකේ මෙයා නිවන්